මේ මන ශක්තිමත් වෙන්න ඕනේ. ශක්තිමත් කරගන්න තියෙන උපක්‍රමය තමයි මේ සමත භාවනාව. ඒතර මේ සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගන්න කියලා. ලෞකික තමයි අරමුණ. ලෞකික උනාට ප්‍රශ්නයක් නැහැ. ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගන්න ඕනේ. බුද්ධානුමතය අනුව අපිට ලැබිලා තියෙන්නේ ආන අප ආන සති භාවනා ආස්වාසය ප්‍රස්වාසය ඒක මැරෙනකම්ම තියෙන දෙයක් නෑ ඒකට හිත යොමු කරගන්න ඕනේ. හිත යොමු කරගෙන හොඳට මතක තියාගන්න ඕනේ මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ ස්වභාව සිද්ධියක්. අපි කරන දෙයක් නෙමෙයි. ස්වභාව සිද්ධියක්. ඒ ස්වභාව සිද්ධියට අවධානය යොමු කරගෙන මේක දිගද කෙටිද හතරක්ද රවුම්ද ඈ කිය කියා ਵਿਚාරයක් ලක් කරන විතරයි. හරියම ලේසියි. විනෝදාංශයෙන් ਵਿਚාරය විවේචනය කරනවා කියන එක නේද? එක එක දේවල් විවේචනය කරනවා කියන එක අපේ විනෝදාංශය නේද? ඒක තමයි. <laughs> ඉතින් මේක ਵਿਚාරයෙන් ලක් කරන්න මෙච්චරයි. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක පාලනය කරන්න යන්න එපා. <coughs> කෙටි කරන්න යන්නත් එපා, දික් කරන්න යන්නත් එපා. අවධාර්ණයෙන් බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. තේරුණේ? එතකොට මේකේ ස්වභාවය ඒ විදිහටම පවතී. ඉතින් අපි දන්නේ සමහරුන්ට බොහෝ වෙලා දිගට තියෙන්න පුළුවන්. සමහරුන්ට කෙටියට තියෙන්න පුළුවන් බොහෝ වෙලා. ඉතින් ඒ පිළිබඳව අවධාර්ණයෙන් <coughs> අවධානයෙන් යුක්තව ඉන්නවා. එතකොට මේක දිග ස්වභාවයක් දකිනවා නම් අපිට පේන්න තියෙන දිග ස්වභාවයක් නම් හිතෙන්දී දිගයි දිගයි දිගයි ඒ දිග ස්වභාවයට අනුව රිද්මයක් දෙන්න ඕන. මේවට කියන්නේ රිද්ම කියලා කියන්නේ. දිගයි දිග්ගායි හිතනකොට ඒ විදිහට හිතන්න ඕනේ කෙටි ස්වභාවයක් දැක්කොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි ආන් ඒ විදිහට හිතන්න ඕනේ කෙටි කරන්න දෙන්න එපා දික් කරන්නත් එපා ස්වභාව ධර්මයක් පමණක් කියලා හිතේ විසන ඒට අවධානයෙන් යුක්තව පරීක්ෂාකාරීව ඉන්නවා ඊට පස්සේ මේක සියුම් වෙනවා. සමහරුන්ට දිගට සියුම් වෙනවා. සමහරුන්ට කෙටියට සියුම් වෙනවා. මේක මතක තියාගන්න ඕනේ කෙටි වෙලා සියුම් වෙනවා නෙමෙයි. මේක දන්නේ නැති සමහරු ඉක්මනට සියුම් කරගන්න ඕනේ හන්දා කෙටි කරනවා. එතකොට පෙනහැල්ලට වාතයේ මදි වෙලා වෙහෙතරපත් වෙනවා. කෙටි වෙලා සියුම් වෙනවා නෙමෙයි. දිගට සියුම් වෙන්නත් පුළුවන්, කෙටියට සියුම් වෙන්නත් පුළුවන්. මේ අවස්ථාව මේ භාවනා කරන නැත්තන්ට නෙමෙයි ඕනෙම තිරිසන් වන්නන්ටත් මේක තියෙනවා. බල්ලෙක් ළඟට ගිහින් බලාගෙන ඉන්න ඕන මෙහෙම අසාරණක නින්න බල්ලගේ නායක. අපිට දැනෙන්න පුළුවන් මේ ස්වභාවය. ඔව් මම මේ ඕනෙම සතෙකුට තියෙන ස්වභාවයක් මේ. හ්ම්. ඔය දැන් අපි වැඩ කෙරෙදිලා ඉන්නකොට ටිකක් වෙනවට මේක කොහොම තියෙනවා. ඊළඟට එහෙම වෙනවා, කෙටි වෙනවා. වෙනක් වෙනාට මේක දැනෙන්නේ නැතුව ගෙට යනවා නේද? අපි වැඩ ගෙදලා ඉන්නකොට ඉතින් අපි ගැන හිතන්නේ නැහැ. නමුත් හින්තරේ හින්තරේ දැනෙන්නේ නැති ස්වභාවයට වාගේ ඔය තියෙනවා. ඒක මේ හුස්මේ ස්වභාවයක් ඒක. ඒ ස්වභාවයට හිත යොමු කරගන්නවා. ඉතින් අර සියුම් මේ ගැන යනකොට සියුම් අනුභවම හිතන්න ඕනේ. සියුම් අනුභව හිතන්න ඕනේ. එතකොට දිගයි කෙටි කියලා හිතන්න එපා ඈ. සියුම් අනුභව හිතනවා. ඊළඟට මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා නොදැනී යන ස්වභාවයටපත් වෙනවා කියන්නේ ඉහළ පහළ යනවා නමුත් දැනෙන්නේ නැතුව යනවා දැනෙන්නේ නැතුව යනවා ඒ තරමටම සියුම් වෙලා නේව සංඥානා සංඥාවේ තමයි <laughs> ඒ නේව සංඥානා සංඥාකරේ නේ මම මේ කිව්වේ කුසුම වැටෙනවා දැනෙන්නේ නැහැ නොදැනෙන්නේ නැහැ තරමට හොඳටම සියුම් වෙනවා තේරුණේ අන්න එතකොට විශාල සමාධියක් ඇති වෙනවා. එතන කියන්නේ සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා අන්න එතන චිත්ත සංසිඳීම කියන එක ඇති වෙනවා. ඉහළ පහළ යනවා තේරෙන්නේ තමයි කුසුම්මට මේ මේ වෙලා සංසිඳිලා යනවා. අන්න එතකොට විශාල ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා පින්නතුනේ. අන්න ඒක තමයි විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාව. විතක්ක කියන්නේ හුස්ම අරමුණක් වශයෙන් ගන්නවා ඒකටම සිත යොමු කරගන්නවා ඒකග්ගත යොමු කරගෙන විමසන්න පටන් ගන්නවා එතනම ඒකාග්‍ර වෙලා සමාධිගත වෙලා විවේකජං ප්‍රීතිසුඛං විවේකයක් ලැබෙනවනේ අර දුවන හිත නවතිනවනේ ඊට පස්සේ විවේකයක් ලැබෙනවා විවේකජං ප්‍රීතිසුඛං විවේකයේ තුලින් ප්‍රීතිය හැපේ ඇති වෙනවා තේරුණේ එතකොට මේ මේ ප්‍රීතිය සැපේ ඇති වුණ අවස්ථාවේදී ඒ පුද්ගලයාට අර ਵਿਚාරය දැන් මතක නැහැ ඕනෙත් නැහැ යාට ඒක. විතක්ක ਵਿਚාර දෙකම ඉවත් වෙලා යනවා. 아무තෙන් අපි ඉතලා ඉවත් කරන්න ඕනේ නැහැ. මෙයාට දැන් මුස්ලිම් වැඩක් නැහැ. මෙයාට ඕන කරන්නේ විනෝදෙන් ප්‍රීතියෙන් ඉන්න. <laughs> ඈ අර ඒ දෙක ගැළවිලා යනවා ඊට පස්සේ ප්‍රීතිය ලැබුණ හැටි විතක්ක ਵਿਚාර ගැළවිලා යනවා. අන්න එතන තමයි දෙවෙනි ධ්‍යාන தත්ත්වය කියන්නේ අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ද්විතීය ඥානං උපසම්පජ්ජේති කියලා කියන්නේ. ඒක අමුතුවෙන් හිතාමතා විචක්කේ හුස්ම අතාරින්න කියලා අවශ්‍ය නැහැ. ඒක මේ ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක් ඒක. තේරුණා නේද? ඉතින් මේ පළවෙනි ධ්‍යාන తත්වය තමයි මේ විචක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහම බොහොම ප්‍රාණවත්ව, ශක්තිමත්ව තියෙන වෙලාව පළවෙනි ධ්‍යානය කියන්නේ. ඒක සකස් කරගන්න එක තමයි ඔය උපචාර සමාධිය කියන්නේ ආනාපානේ. ආනාපාන සති සමාධිය කියන්නේ. ඒක ඒකම තමයි පින්නතුනේ මේ දියුණු වෙලා යන්නේ ඕකමයි. එතනින් සමාධිය ඇති වෙලා ඒ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න මේක නැගර යනවා ඒකට. ඇයි? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී පංච නීවරණ යට වෙලා තියෙනවා. හිත ඒකාග්‍රතාවයෙන් සැහැල්ලු වෙලා තියෙනවා. ශක්තිමත් වෙලා තියෙනවා අර බර වෙලා තියෙන්නේ පංච නීවරණය බර සැහැල්ලු වෙනවා ඒකාග්‍රතාවයෙන් ශක්තිමත් වෙනවා දැන් ශක්තිමත් වුණා වූ සැහැල්ලු වුණා වූ හිතේ ස්වභාවයම ඉහළට නැගගෙන යනවා තේරුණා නේද ඒ ඉහළට මේක ඇත්ත වශයෙන්ම අනායාසයෙන්ම නැගගෙන යනවා දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් පුළුන් ටිකක් කරගන්න වතුරෙන් තිමන්න තෙම ළමයි මේසොකින් තියන්නක බලන්න. වීරම්භ වාතේ ආවත් මේක උස්සන්න බෑ. තේරුණා නේද? දැන් පුළුවන් නම් වතුර ටික අයින් කරන්න කොහොම හරි. දැන් මෙහෙම ගාලා පොඩ්ඩක් පිම්බෑගෙන ඉතින් ගිහිල්ලා ගිහිල්ලා පැහැදිලි නේද? ආන් මේ වගේ මේකේ தත්ත්වය මේකයි. සැහැල්ලු වෙනවා ඊළඟට ශක්තිමත් වෙනවා ඒ ස්වභාවයෙන්ම මේකට යනවා. ඊයේ අපි සමාධි ආනාපානෙ පොඩ්ඩක් කළා නේද? කළාද? ඈ නැද්ද? කළේ නෑ නේද? එහෙම කළේ නැතුව මම ධානය ගැන කතා කරන්නේ නෑ. මම ඉස්සෙල්ලා ආනාපාන සමාධිය තමයි සකස් කරන්නේ. සකස් කරලා තමයි ඊට පස්සේ ඒ කට්ටියට ධානය ගැන මම කතා කරන්නේ. එතකන් ධානය ගැන කතා කරන්නේ නෑ. ධානය කියන වචනේ තේරුම ඉතින් ඔය කෙලෙස් දහණය කරනවා කියන එකයි. දැහැන කියලා කියන්නේ අහලා තියෙනව නේද? සංස්කෘතයෙන් ධාන, පාලියෙන් ඥාන, සිංහලෙන් දැහැන. මේ ඔක්කොගෙම කියන්නේ කිලේසේ ඥායති इति ඥානං කියලා හින්දා තියෙන්නේ. කෙලෙස් දමන්නේ, තවන්නේ ධානයයි. කෙලෙස් තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන කෙලෙස් දවනවා කියන අර්ථයෙන් තමයි ධානය කියලා කියන්නේ. ඒක ඔය ආනාපාන හතියේදී සිද්ධ වෙනවා. දැන් ආනාපාන සමාධිය තියෙන්නේ එතෙන්දිත් ඔය කෙලෙස් ධානය කියන එක ආරම්භ වෙනවා. ඒක දියුණු වෙන්න දියුණු වෙන්න තමයි කෙලෙස් දැවිලා ගිහිල්ලා සිත සැහැල්ලු වෙලා නිවිලා ප්‍රීතියටපත් වෙලා සැපයටපත් වෙලා උපේක්ෂාවටපත් වෙන්නේ. ඒ ගැන මම අනිත් දවසේ කතා කරනවා අද මට ඕන කරන්නේ ආනාපාන සති සමාධිය පොඩ්ඩක් මේ පින්නතුන්ට වඩන හැටි උගන්වන්න. අද කරන්නේ මම එච්චරයි. ඒක ගැන තමයි මම මේ කිව්වේ මේකට පිරිසිදු වාතාශ්‍රයක් අවශ්‍ය කරනවා. වාතය අපිරිසිදු වුණොත් ඒ වාතය තුල තියෙන්නේ මොකක්ද? ඇලීමයි ගැටීමයි. ඒක නිසා වාතය සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර වෙන්න ඕනේ. ඔය තියෙන්නේ අර ශූන්‍යාකාරයේ තියෙන වචනයක්. අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා එතේ වනාන්තරවල ගස් මුල්වල වාතය පිරිසිදුයි ඉතින් එහෙම තැනකට යන්න අපහසු නම් බුදුහාරෝ දේශනා කරනවා වාතය පිරිසිදු කොතනද උනක් කමන්නේ කියලා කාමරයක් ඇතුළේ කමන්නේ හැබැයි වාතය පිරිසිදු වෙන්න ඕනේ සුගන්ධ දුගන්ධ දෙකෙන් ශූන්‍ය වෙන්න ඕනේ ශබ්ද බද්දත් අඩු වුණොත් හොඳයි. ශබ්දයෙන් තිබුණත් ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි මෙතන ශබ්දය විස වෙන්නේ මොකක්ද දන්නවද? Tamanට තේරෙන භාෂාවකින් කතා කරනවා නම් අන්න එතන විසයි. ඒතකොට ਵਿਚාරය යනවා එතෙන්ද. තේරුණේ? දැන් ඔය මයිනෝ කෑ ගහනවා, ගිරාව, සැලලීනි, එතකොට නාවි, කෝවුලෝ එහෙම. ඒ කෝවුල් හඬ එනකොට සමාධිය නගිනවලු පුදුම වේගවත් විදියට සමාධිය නගිනවලු. කෝවුලගේ හඬ. ඒක නිසා මම මේ කිව්වේ සද්ද බාධා වෙන්නේ Tamanට තේරුම් ගන්න පුළුවන් සද්ද. ඒකයි. දැන් මෙතන ජර්මන් කාරයෙක් කැවිදින් කොච්චර කෑ ගැව්වත් ඔය කට්ටියට බාධා වෙන්නේ නැහැ. එහෙනම් අපිට මොකවත් තේරෙන්නේ නැහැ නේ. ඈ. වගේ. දැන් සිංහලෙන් කතා කරොත් මේ විතක්ක ਵਿਚාර යට යනවා. ඒ අපිට තේරෙනවනේ. විතක්ක ਵਿਚාර කඩලා යනවා. ඒක නිසා Tamanට තේරුම් ගන්න හැකියාව තියෙන භාෂාවක් තමයි අපිට බාධා වෙන්නේ. අනික ගුරුවරයාගේ කටහඬ බාධා වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද ගුරුවරයා කතා කරන්නේ මේකට අදාළ වෙන විදිහට කතා කරන්නේ. ඒකෙන් පිටපයින් විදිහට නෙමෙයි. ඒ ගුරුවරයාගේ හඬ ශිෂ්‍යයින්ට රුකුලක් වෙනවා මිසක් බාධාවක් වෙන්නේ නැහැ. තේරුණේ? ඒතර ශූන්‍ය ශූන්‍යාකාරය කියන්නේ පිරිසිදු කියන අර්ථයෙන් පිරිසිදු ස්ථානය. හේල්ලා උජුං කායම් පනිදාය පය ඍජුව තියාගන්න ඕනේ. පරිමුඛය කියලා කියන්නේ මේ මෙතන මෙතනින් තමයි හුස්ම ඉලපාල යන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝවස්ස සති යෝගාවචර එක සැරයක් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා එතන ඉඳන් දීගං වා අස්ස සන්තෝ එතන බලන්නකෝ වචන වල තේරුම දීර්ඝව ආස්වාසයේ සිද්ධ වන්නේ දීගං අස්ස සාමීති පජානාති අන්න බලන්න දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙනකොට දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙන බව දැනගන්නේ කිව්වා. ආස්වාද කිරීමක් නෑ නේද? එකතරේ ආස්වාද කරන්නේ. සෝ සතෝ අස්ස සති. සතෝ පස්ස සති. ආ මෙතන තියෙනවා සතියෙන් සිහියෙන් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා එකපාරයි. කුමක් සඳහාද? අරමුණක් ගැනීම සඳහා, විතක්කය සඳහා. ඊළඟට තියෙන ਵਿਚාරය. ਵਿਚාරය කියන්නේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. අන්න ਵਿਚාරයට දැම්මා. දීර්ඝව නම් සිද්ධ වෙන්නේ ආස්වාසේ දීර්ඝව ආස්වාසේ සිද්ධ වෙන බව දැනගන්නවා. එච්චරයි. බලන්න කොච්චර පහසු ක්‍රමයක්ද මේ මේක මේ විකාර කරලා. දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන බව දැනගනී කරන්නයි දැනගන්නයි කියද්ද. මේක ස්වභාව සිද්ධියක් බවම තේරුම් අරගෙන අවධානයෙන් යුක්තව දිගනම් දිග බව දැනගන්න කෙටිනම් කෙටි බව දැනගන්න. ඒ කියන්නේ හිතන්න දිගට සිද්ධ වෙනවා නම් දිග්ගායි දිග්ගායි කියලා හිතන එච්චරයි. කෙටියට සිද්ධ වෙනවා නම් කෙටි කෙටි කෙටි කියලා හිතනවා. ඊළඟට මෙහෙම බලාගෙන ඉන්නකොට මේකේ ස්වභාවයම සියුම් වෙලා යනවා. සියුම් වෙලා යනවා. ඒ බවක් දැනගන්න ඕනේ. සියුම් මන ස්වභාවයම හිතන්න ඕනේ. සියුම් වෙන බවම හිතන්න ඕනේ. එතකොට මෙහෙම සියුම් වෙන ස්වභාවයකමින් ඉන්නකොට මේක සියුම් වෙලා සියුම් වෙලා ගෙහිලා නොදැනී යන තත්ත්වයටමපත් වෙනවා. අන්න එතෙන්දී සංසිතිලා. සංසිතිලා. සංසිතිලා. මෙන්න මෙතෙන් දෙනකොට හිත සෑහෙන්න සමාධිගත වෙලා. ඉතින් ඔය හොහින් හුස්මටම හිතේ හිර වෙලා අන්න ආනාපාන සමාධිය. මේක හුස්මටම හිත හිර වෙලා ඔහේ හුස්මත් එක්ක ඉහළ යනවා පහළ යනවා වෙච්චකයි. තේරුණේ? ඕන්නෝක තේරුම් ගන්න ඕනේ. අනුන්ගේ කාර්යයක් නැද්ද වගේ මම කියන්නේ. ඈ අනුන්ගේ කාර්යයකට නැග්ගාම අපිට ඕන විදිය සෙල්ලම් කරන්න බෑ. කාර්යය කියන්නේ ඇති අපි කියන්න ඕනේ නේද? ඉතින් මේක හුස්මටම හිර වෙලා ඔහේ ඉතින් ඇටි ඇටි තියෙනවා. අන්න එතන විශාල සමාධියක් ඇති වෙනවා වෙන්නතුනේ. මේ සමාධිය Tamanට දැනෙනවා. යම් කිසි කෙනෙකුට එහෙම first time එකේදී පළවෙනි අවස්ථාවේ සමාධියකට ආවේ නැත්නම් මොකද කරන්නද කරන්නේ? ආයෙත් ඇදලා ගන්නද? දිග්ගායි දිග්ගායි ඈ ආයෙත් අපෙන්නම මුලට ගිහින්න ආයෙත් එන්න. අර විදිහටම. ඒ අවස්ථාවේ සමාධිගත උනේ නැත්නම් ආයතරයක් ඇදලා ගන්නවා. දෙතුන් පාරක් නෙමෙයි හතර පාරක් වුණත් කවන්නේ තේරුණේ? අන්න එතකොට දෙතුන් පාරක් මේක යහට මෙහාට කරකවලා ගන්නකොට පුදුම සමාධියක් වින්න තිනේ ආයේ නෑ. අන්න එතකොට පංච නීවරණ ඔක්කොම යට ගිහිල්ලා. ඈ සිත ශක්තිමත් වෙලා ඒකාග්‍ර වෙලා අන්න දැහැන කියන්නේ ඔන්න ඔතන තමයි. කෙලෙස් දවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක නැගලා යනවා. නැගලා යනකොට නවත්තන ක්‍රමයේ සහ විදිය තමයි ධාන කියලා කියන්නේ. මේ නැගලා යන හිත පියවර හතරකින් අපි නවත්තනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර කියලා. ඒ නවත්තන්නේ අපිට පාලනය කරගන්න. එහෙම නැවැත්ති නැත්නම් කොහේ ආයි දන්නේ නැහැ. බ්‍රේක් නැති වාහනේ වාගේ. හරි භයානකයි. බ්‍රේක් නැති වාහනයකට නගින්න එහෙම එපා. තේරුණේ වාහනේ ස්ටාර්ට් නැතුව කමන්නේ එකතන තියෙනවනේ. බ්‍රේක් තියෙන්න ඕනේ. ආන්නේ බ්‍රේක් ගැසීම වාගේ තමයි අපිට එතනින් පාලනය කරන අපි උපේක්ෂක හිතනකට ගිහින් හතරවෙනි තැනට ගිහින් නවත්ත ගන්නවා. එතනින් යන්න දිහාක් නෑ ධානවල තියෙන අන්තිම ඉහළම තන ඔන්න ඔය හතරවෙනි අවස්ථාව. ඔය ඔය නේව සංඥානා සංඥායතනේ ආකාසානංචායතනේ ඒවා ධාන නෙමෙයි. තේරුණේ? ඒවට ධාන කියන්නවත් එපා. ඒවා ආයතන කියලා කියන්නේ. ආයතන කියන්නේ මේ චතුර්ථ ධානයේට සමවැදුණු යෝගාවචරය පරීක්ෂණ පවත්වනවා. ආකාශය කොහොමද විඥානය කොහොමද මේ ඔක්කොම නැති වුණොත් කොහොමද එයා ඒ පරීක්ෂණ අතරක් තියෙන්නේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන මේ යෝගාවචරයා විසින් සිදු කරන පරීක්ෂණ අතරක් ඒවට ධානය කියලා කියන්නේවත් නෑ ආයතන කියලා කියන්නේ තේරුණේ ඉතින් මේ ටික මම එකක් කිව්වා අදක් කිව්වා දැන් අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලමු නේද? දැන් මේ කට්ටියට මම හිතනවා වැසිකිලි කැසිකිලි බර නැතුව ඇති සාපිපාසාදී දුක් නැතුව ඇති ඒව අයින් කරගන්න ඕනේ. ඉතින් අධික දාඩිය හැලීමකුත් මෙතන නැහැ. දැන් ගොඩාක් කට්ටිය මෙතන ඉන්නවා ඕනෝන්ගේ ශරීරයේ උෂ්ණත්වය සමහර විට වදින්න පුළුවන් ඒත් පොඩි ටිකක් අයින් කරලා තියනවා නම් ඒකත් නැහැ. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න භාවනා පුහුණුවක් පමණයි මම දෙන්නේ. මේ භාවනා පුහුණුව ලබාගෙන ගිහිල්ලා ගෙදර තමයි මේක කරන්න ඕනේ. පාන්දර 4ට නම් අන්තිම හොඳයි. ආයේ නෑ සමාධියට යනවා පුදුම සමාධියක්. පාන්දර 4ට ඉතින් නැගිටලා බලන්නකො. ඉතින් මෙතන කරන්නේ පුහුණුවක් විතරයි. දැන් මේ කිව්ව ටිකක් මතක තියාගෙන එහෙමනම් දැන් ඔය කට්ටිය සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි අපේ සීලය මොකක්ද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව හල යුතුයි කුසල් කළ යුතුයි. ඒක තමයි අපේ ස්වභාවය සීලය. දැන් එහෙමනම් අපි පිරිසිදු වාතාශ්‍රයේ තියෙන තැනකට ඇවිදින් ඉන්නවා. දක්ෂ ගුරුවරයෙක් ඉදිරිපිට ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඉන්නවා. ඈ දක්ෂ ගුරුවරයෙක් ළඟට යන්නත් කියනවා ධානවලට යනකොට. ගුරුවරයෙක් නැතුව යන්න හොඳම නැති භාවනාවට යනවා. විදර්ශනා භාවනා කරන්න ගුරුවරයෙක් නැතත් කමක් නැහැ. සමතේ නම් ඉන්න ඕනේ. තේරුණේ? එහෙමනම් දැන් සෑම දිනාම කය ඍජුව තබා ගන්න. කය ඍජුව තබාගෙන මෝල් ගස් දිලලා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. කෙලින් කරගෙන සැහැල්ලු කරගන්න. දැන් ඇස් දෙක පියාගන්න. දැන් බුද්ධානුමතයට අනුව අපි ආන අප ආන සති භාවනා කරමු එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න ඉතෙන් සිට ආස්වාසය ප්‍රස්වාසය ස්වභාව සිද්ධියක් බව දැනගන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් dinggai dinggai dinggai දිග සපාවේම දකින්න දිගයි කියලම හිතන්න කිටි ස්වභාවයක් දැනුනොත් ඒ විදියට හිතන්න ස්වභාවයක් දැනෙනවා මේ සියුම් මන ස්වභාවයම දකින්න ثم ندني أنا صبا සමාධි සිත හුස්මටම ඒකා සරණ සංසිඳිලා සීවා තියෙන්න විදියක් නැහැ. දැන් මේ පින්නතුන් මේක ගෙදර ගිහිල්ලා තනියම කරන්න ඕනේ. අපිට එතනින් එහාට අත ගහන්න බෑ. අපි මෙතන භාවනා පුහුණුවක් ලබා දෙන්නේ මෙන්න මේ විදියට තමයි මේ චිත්තාභ්‍යාසය ඇති කරගෙන සමාධිගත වෙන්නේ. එතකොට මේ ෆස්ට් ටයිම් එකේදී හරියට සමාධියද ගියේ නැත්නම් ආයෙත් මෙහාට ඇදලා ගන්නවා ආයෙත් මේ අභ්‍යාසය කරනවා. දෙවෙනි අවස්ථාවෙත් හරි ගියේ නැත්නම් ආයෙත් ගන්නවා ඥාත. ආයෙත් මේක කරනවා. තුන් හතර පාරක් විතර යනකොට හොඳ ගාන තේයි. තේරුණේ? ආන්‍ය ටික සකස් කරගන්නකො හොඳට පාදම සකස් කරගන්නකො මං තට්ටු 8ේම ගොඩනැගිල්ල ගන්න කියලා දෙන්නම්. තට්ටු 8 ගොඩනැගිල්ල ගන්න හදන්නේ. <laughs> පාදම හොඳට සකස් කරගන්න ඕනේ. නැත්නම් උඩට ගියාම වෙනින්න පටන් ගන්නේ. තේරුණේ? පළවෙනි තට්ටු හතර තමයි ධානා අනිත් අට්ටු හතර තමයි ආයතන. ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආපින්චඤ්ඤායතනේ ඒවා උඩ වැඩ ලේසි. මේ මේ ෆවුන්ඩේෂන් එක ගහගන්න එක තමයි ටිකක් කොන්තර ගහන්න ඕනේ. ඈ මෙතනමයි ශක්තිමත් කරගන්න ඕනේ. එතන ඉඳන් මේක නැගගෙන යනවා. එතන ඉඳන් තියෙන පාලනය කරන්න තියෙන්නේ. මේක ඉතින් හොඳට අභ්‍යාස කරලා ගෙදර ගිහින්ලා පරිගස්ස ගන්න. තුම්හේ කිච්ඡං ආසත්තං අක්කාතාරෝ තථාගතා ඔබලා සමාධිය වලට යන්නවත් ධාන වලට යන්නවත් මට බෑ මට පුළුවන් කියලා දෙන්න විතරයි ඊට පස්සේ අපි ධාන පිළිබඳව පොඩ්ඩක් කතා කරමු